ඉද තථාගතෝ සත්තානං ආසයං දානාති අනුසයං දානාති චරිතං දානාති අදිමක්ඛන්ද අදිමුත්තිං දානාති බක්ක බබ්බේ සත්නිස් බම්බාවත්තේ සත්තේ පදානාති තේ <coughs> සන්දාවන්ත සත්පුරුෂ කාර්ණික පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවන්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මයකට දැන් සෑම දිනාම සමන් දීමට සෝදානම්ව සිටින්නේ සම්පිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාගේ සිත සුව පිණිස මෙලව සැනසෙල්ල පිණිස පරලොව සුගතිය පිණිස සාන්ත නිවන පිණිස දේශනා කොට වදාළ වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නටයි දැන් සෑම කෙනෙක්ම සෝදානම් වන්නේ ශාන්තිනායකයන් වහන්සේගේ ධර්මය හැම මොහොතක් පාසාම සත්ත්ව సంతානයේ තුල කෙනෙක් සංසිඳවන වටිනා ධර්මයක්. ඒ සංසිඳවීමේ චේතනා මුල් කරගත්ත ධර්ම ශ්‍රවණමේ උතුම් කුසල් අනුමුණකින් දස පුණ්‍යක්‍රියා ධර්මයේ යෙදෙන මේ ධර්ම ශ්‍රවණය කිරීමේ උතුම් කුසල් අරමුණ අනුව සෝමනාන්ත සහගත ඥාන සම්ප්‍රයුක්තව අන්තිමිත නොයි සමාධිගත වූ සිතකින් යම් ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන සංකනාටම මේ උතුම් උදාරතර පුණ්‍ය ශක්තිය නිසයාකාරවම ලබන්න පුළුවන් වාසනා ගුණයක් ලැබෙනවා. අන්නේ වාසනා ගුණේ ලැබෙන්නේ සද්ධාවන්ත ඥාන සංප්‍රයුක්ත කුසල් ධම්ම යෙදෙන ශාසනික කටයුතු සිදු කරනු ලබන හැම දිනාගේම సంతාන තුලටයි මේ ධර්ම ශක්තිය ලැබෙන්නේ. එහෙම ලැබෙනකොට තමයි Tamanගේ වාසනා ගුණය ඉස්මතු වෙන්නේ ශාසනය මුල් කරගෙන රත්නත්‍රයේ මුල් කරගෙන කර්ණපර විශ්වාසයෙන් මේ අතුන් ප්‍රතිපදාවක් අනුගමනය කරමින් නිවනට උපකාර වෙන සසනෙන් මිදීමට උපකාර වෙන වටිනා පුණ්‍ය ශක්තියක් දිනු කරගන්න අපට අවස්ථාව සැලසෙන්නේ අන්නේ සැලසෙන අවස්ථාවක් තමයි මේ ධර්ම ශ්‍රවණමය උතුම් කුසල් අරමුණ කියන එක නුවණින් සලකගෙනයි අපි සෑම දෙනාම ධර්මයට සමන් දෙන්න සූදානම් වෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ අපි මාත්‍රිකා වශයෙන් තබා ගන්නට යෙදුනේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටම සාධාරණ වශයෙන් පවතින සත් අසාධාරණ ඥානයන් අතර දෙවෙනි ඥානය තමයි ආශ්‍රය අනුසේ ඥානය. මෙන්න මේ ආශ්‍රය අනුසේ ඥානය සියලු සරුවඥ වහන්සේලාට පහළ වෙන වටිනා ශ්‍රේෂ්ඨතම ඥානයක් බව ධර්මයේහි සඳහන් වෙනවා තථාගතයන් වහන්සේලාට පමණක් සීමා වෙන ඥානයක්. ඒ ඥානයේහි සඳහන් වෙනවා ඉද තථාගතෝ සත්තානං ආසයන් ඥානාති අනුසයන් ඥානාති තරිසං ඥානාති අදිමුත්තිං ඥානාති බබ්බේ බබ්බේ සත්‍යය ප්‍රජානාති. ඒ කියන්නේ සත්‍ය సంతාන තුල භාග්‍යවතුන් වහන්සේ දන්නවා ආශයන් දැනගන්නවා අනුසය දැනගන්නවා චරිතය දැනගන්නවා අදිමුක්තිය දැනගන්නවා ඒ වගේම භාග්‍ය සම්පන්නකම භාග්‍ය සම්පන්නකම දැනගන්නවා කියන එක මේ ඥාණයෙන් සඳහන් වෙනවා. ඒ නිසා මේ ඥානාන් රූපව සත්සන්තාන තුළ තියෙන අදහස් වලට අනුරූපව <clears throat> තථාගතයන් වහන්සේ ඒ තැනට සුදුසු නුවණ යොදාගෙන ඒ පුද්ගලයාගේ අදහස් නුවණින් දැනගෙන ඒට අනුකූලව ධර්මය දේශනා කරන්නේ මේ ආශ්‍යානුසයේ ඥානෙහි ශක්තිය උපදවාගෙන මේ ඉන්දිය පරෝපරියප්පේ ඥානයත් ආශ්‍යානුසේ ඥානයත් කියන මේ දෙක සම්බන්ධ කරගෙනයි තමන් වහන්සේ වෙත පැමිණෙන සියලු දෙනාගේම අදහස් වලට අනුරූපව ඒ අයට දහම් වැසි වස්වමින් මේ මගපල නිවන්සුව ශාසනය තුලින් ලබා දෙන්නේ. ඒ මගපල නිවන්සුව ලබා ගන්නට බැරි නම් ඒ අයට පුළුවන් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යමින් අනාගත ශාසනවලදී පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් වාසනා ගුණයක් ඉස්මතු කරගන්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවෙන් සඳහන් කළ කරුණු අපි සඳහන් මේ පැහැදිලි කරලා බලමු. භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළනවා ඉද තථාගතෝ සත්තානං මේ ශාසනයේහි තථාගතයන් වහන්සේ සත්තානං සත්‍යයන්ගේ ආශයන් ඥානාති ආශය ධර්මයන් දැනගන්නවා කියන එක සඳහන් කරනවා. ආශය ධර්මයේ කියලා කියන්නේ අදහස. මේ අදහස තුළ මිත්‍යා දෘෂ්ටි අදහස හා සම්මා දිට්ඨි අදහස භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ තුලින් පෙන්눔 කළා. දැන් සමහර සත්‍යයන්ගේ సంతානයේ තුල මිත්‍යා දෘෂ්ටික අදහස් තියෙනවා. ඒ වගේම සමහර අයගේ සම්මා දිට්ඨි අදහස් තියෙනවා. ඒ කියන්නේ යම් යම් අදහස් වලට අනුකූලව සත්ත්ව సంతානයේ තුල මේ ලෝකයෙහි යම් කෙනෙක් ජීවත් වෙනකොට සමහර අයගේ සිත්වලට පහළ වෙනවා සස්වතෝ ලෝකේ අසස්වතෝ ලෝකේ කිය. ඒ කියන්නේ මේ ලෝකය පිළිබඳව නුවණින් සිහි කරලා බලනකොට මේ ලෝකයේහි ජීවත් වෙන සත්‍යයන්ගේ సంతානයේ තුල මේ ලෝකයේහි ජීවත් වෙන සෑම කෙනෙක් විතරක් නෙමෙයි සමහර අයගේ අදහස් තියෙනවා මේ ලෝකය පවතිනවා ඒ වගේම මරණයෙන් මතු මේ වාගේ ජීවිතයක් ලබනවා මේ වාගේ ජීවිතයක් ලබන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකය අනන්තයි මේ ලෝකයේ අන්තයි. ඒ වගේම මෙතන සඳහන් කරනවා ශරීරය වෙන එකක් ඒ වගේම සිත වෙන එකක් වශයෙන් ජීවය වෙන එකක් වශයෙන් ඒ වගේම මරණින් මතු ජීවිතය සැපයක් කොට සලකනවා සමහර අය මරණින් මතු ජීවත් වෙන්නේ නැහැ මරණයෙන් මතු මේ වාගේ ජීවිතයක් ලබන්නේ නැහැ කියන අදහස් වලට අනුව සාස්වත දෘෂ්ටියෙන් හා උච්ඡේද දෘෂ්ටියෙන් යුක්තව සමහර අය කාලය ගත කරනවා. ලෝකයේ පිළිබඳව නොඑක් අදහස් මත දරමින් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුව සමහර අය මේ වාගේම ජීවිතයක් පරලොව ගියන් පස්සේ ආයෙත් අපට ලැබෙනවා. ඒ වාගේ මේ ජීවිතයෙන් පරව ගියන් පස්සේ ආයේ මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ කියන මෙන්න මේ අදහස් දෙකට අනුකූලව මේ සමහර අයගේ ජීවිතය පවතින. අන්නේ පවතින බව භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැකවදාලා මේ අය කර්මඵල විශ්වාසයක් නැතුවයි කටයුතු කරන්නේ කියන එක මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති සත්වයන්ට මෙන්න මේ වාගේ අදහස් පහළ වෙනවා කියන එක ධර්මයේ සඳහන් කළා. ඒ වගේම සම්මාදිට්ඨිය වැඳගත් අය හේතු සම්පත් පිළිගත් අය සම්මා දිට්ඨියෙන් මේ ලෝකයේ ජීවත් වෙන සමදනාම කර්මය කර්ණඵල විශ්වාසය ඇති කරගෙන ජීවත් වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළා. ඒ නිසා මේ සත්‍යයන්ගේ సంతානය තුළ සමහර අයගේ සත්‍යයන්ගේ සිත් තුළ කාම අදහස් බහුලව පවතිනවා. සමහර අයගේ අදහස් වල නෙක්ඛම්ම අදහස් බහුලව පවතිනවා. සමහර අයගේ අදහස් වල ව්‍යාපාදයේ මුල් කොට පවතිනවා. සමහර අයගේ අදහස් අව්‍යාපාදයේ මුල් කොට මෛත්‍රිය මුල් කොට පවතිනවා. සමහර අයගේ අදහස් තීන මිද්දේ බහුලව පවතිනවා. සමහර අයගේ අදහස් ආලෝක සංඥා මත පිහිටනවා. සමහර අයගේ අදහස් වික්ෂේපයෙන් යුක්තව පවතිනවා. සමහර අයගේ අදහස් වික්ෂේපයෙන් නැව සමාධිගත හිතකින් පවතිනවා. ඒ වගේම සමහර අයගේ අදහස් බුද්ධ ආදී අටතැන්හි විශ්වාසයක් නැතුව පවතිනවා. සමහර අයගේ අදහස් බුද්ධාදී අටතැන්ගේ සැකයක් නැතුව පවතී. මෙන්න මේ අදහස් වලට අනුරූපව නුවණින් අපි සලකලා බැලුවා. දැන් සමහර අයගේ අදහස් තියෙනවා බැලුව බැලනකට කරන ක්‍රියාවලින් කාම මූලික අදහස් ඇතුව ජීවත් වෙන පිරිස් ඉන්නවා. එදා භාග්‍යතුන් වහන්සේ වරණස ඉසිපතනාරාමේ වස්සාන කාලයේ ගත කරලා ඒ රස සිටියා වූ භික්ෂුන් වහන්සේලා ධර්ම චාරිකාවේ වැඩම කරවලා භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරන්නට අදහස් කරගෙන මාර්ගයේ ගමන් ආරම්භ කළා. මේ ආරම්භ කරන යන අතරතුරේදී භාග්‍යවතුන් වහන්සේට හමුණ බග්ගවග්ගීය කුමාරවරු 30 දෙනා කාමභෝගී ජීවිතයක් ගත කර ගැනීම පිණිස තමන්ගේ භාර්යාවරුත් එක්ක ඒ 30 දෙනා උයන් මේ උයන් සිරි නැරඹීම පිණිස එක කුමාරයෙකුට වෛශ්‍යාවක් එක්ක ආවා කාම අහස ඇතුව මේ උයන්ට. ආවෙන් පස්සේ අර වෛශ්‍යාව කුමාරවරුන්ගේ දෝෂයක් දැකලා එයින් බඩු පැහැරගෙන එතනින් පලා ගියා. ඒ පලා ගිය වෙලාවේ කුමාරවරු ඒ ස්ත්‍රිය හොයාගෙන ඇවිදින් සිටින අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ යම් ගහක් මුල වැඩ ඉන්න ආකාරය දැක්කා. දැකන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා මේ කාරණාව මතක් කරලා හිටියන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ කුමාරතුරුන්ගේ අදහස නුවණින් දැක්කා. මේ මේ අය කාමභෝගී ජීවිතයක් ගත කර කොසල් මහ රජුගේ සහෝදර පිරිසක් ඒ තමන්ගේ භාර්යාවරුත් එක්කලා මේ උයනට පැමිණියේ කාමභෝගී ජීවිතයක් ගත කරමින් විනෝදකාමී ජීවිතයක් ගත කරන්නට අදහස් පහළ කරගෙන. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේ කුමාරවරුන්ගේ හේතු සම්පත් දැක්කා. හේතු සම්පත් දැකලා අසා සිටියා කුමාරවරුනි මේ ස්ත්‍රිය සෙවීම සුදුසුද තමන් සෙවීම සුදුසුද යන අර්ථයෙන් මේ සඳනාම ඉතා වටිනා ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කළා. මේ දේශනා කරනකොට අභාම මූලික අදහස් වලින් පිටි හිටිය මේ සමදනාටම ඒ කාම මූලික අදහස් සියල්ල යටපත් වෙන නෙක්ඛම්මයට බර සංකල්පනා මුදුන්පත්ති මුදුන්පත් වෙනා ඒ අයට පුළුවන්කම තිබුණා මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමේ වාසනා ගුණය උදා කරගත්තා. නමුත් කාම මේ අදහස් ගරුකව තමයි අර උයන්සෙදි නරඹන්නට ආවේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ අයගේ අදහස් දැකලා එයට අනුරූපව ධර්මයේ දේශනා කරනකොට අර කාම මූලික අදහස් යටපත් වෙලා නයිස් ක්‍රමයට බරව නෙක්ඛම්මේට බරව අදහස් පහළ වී මඟඵල නිවන් සුව අවබෝධ කරගන්න පුළුවන් වාසනා ගුණයක් ඉස්මතු. අන්නේ ඉස්මතු උනේ අර ආශේ ධර්මයන්ගේ අදහස් නිසායි. ආශේ කියන්නේ පිළිගැනීම. මෙන්න මේ පිළිගැනීම තියෙනවා. දැන් ලෝකේ යම් යම් අය පිළිගන්නවා මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුව මේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් මැව්වා කියලා. එහෙම නැත්නම් මේ ලෝකය අන්තයි. මේ ලෝකය අනන්තයි. කියන මෙන්න මේ අදහස් ඇතුව ජීවත් වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුව. එතකොට සම්මා දිට්ඨිය අදහස් ඇති අය මෙන්න මේ විදිහට කාමභෝගී අදහස් වලින් යොත්තව අදහස් වලින් ඇති කරගන්න හැඟීම් වලින් බරව ජීවිතය ගත කරනවා ඒ වාගේ නෙක්ඛම්මේට බරව අදහස් වලින් අදහස් පහල කරගන්නවා මෙන්න මේ අදහස් වලට අනුරූපව භාග්‍යවතුන් වහන්සේ ඒ සත්‍යංගේ సంతාන තුල තියෙන අදහස් ඉස්මතු කරගෙන වටිනා ගුණධර්මක ජීවිත ගත කර ගැනීමට උවමනා කරන ධර්මයන් දේශනා කොට වදාළා. ඒ වගේම රූපනන්දා වික්ෂුණිය ඒත් ඒ වගේ. තමන්ගේ රූපකාය සම්පත්තිය වර්ණා කරමින් මේක විදිහේ කාම අදහස් ඇතිව අන්‍යයන්ට මේ වගේ රූපයක් නැති ආකාරයෙන් කටයුතු කළා. නමුත් ඒ අදහස් සියල්ල යටපත් කරලා භාගතුන් වහන්සේ නෙක්ඛම්මේත බර අදහස් ඉස්මතු කරමින් වටිනා ශාසනික අදහස් මුදුන්පත් කරගෙන නිවන් සුව අවබෝධ කරගන්න පුළුවන් වාසනා ශක්තියක් ඇති කරගත්තා. අන්නේ ඇති කරගත් අදහස් වලට අනුකූලව තියෙන. අන්නේ වාගේ මේ ගිය ස්වාමින් වහන්සේ එක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය බොහෝම ශ්‍රද්ධාවෙන් ඥාන සම්ප්‍රයුක්ත කුසල් කරගෙන පාරමී ගුණ දියුණු කරගෙන නිවනට උපකාර වෙන ආකාරයෙන් සසුන් පිළිවෙත් පුරන්න ඕන කියන අදහසින් ශාසනයට ඇතුල් වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේට බුද්ධ උපස්ථාන කරන්ද තනතුරු ලබාගෙන මේ වාගේ උපස්ථාන කළා මේ ගිය ස්වාමීන් වහන්සේ. නමුත් අදහසක් ඇති වුණා පින්ඩපාතේ ගිය වෙලාවේ දර්ශනීය අප උයනක් දැකලා මේ අඹ උයනේ මම භාවනා යෝගීව ඉන්න ඕන කියන අදහසින් ශාසනයට ඇතුල් වෙලා මේ වාගේ ಗುಣධර්ම පුරන්නට ඕන කියන අදහසින් භාග්‍යවතුන් වහන්සේගෙන් එම ස්ථානයට යන්නට අවසර ඉල්ලුවා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේ ගිය ඔබ ගියොත් මම තනි වෙනවා. මට උපස්ථාන කරන්නට යන්න කරෙන්නේ නැහැ. ඒ නිසා යන්න එපා කියලා මතක් කළා. ඒ මතක් කළේ භාග්‍යවතුන් වහන්සේ මේ මේගිය ස්වාමීන් වහන්සේ තෙන්ද ගියන් පස්සේ කාම අදහස් ඉස්මතු වෙලා අර නෙක්ඛම්මේට බරව ශාසනික කටයුතු සිදු කර ගන්නට බැරි බව එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැක්කා. ආශේ ධර්ම ආශේ ධර්ම දැනගත්තා. දැනගෙන එපා කියවා. නමුත් මේ ගිය ස්වාමීන් වහන්සේ ඒ ස්ථානයට යන්ත තීරණය කළා. ඒ නිය තීරණය කළේ නෙක්කම්ම අදහස් ඇතුව මේ විදිහේ උතුම් කුසල් ලැබමුණු මුදුන්පත් කරගන්න ඕනේ කියන අදහසින්. නමුත් මේ මේගිය ස්වාමීන් වහන්සේගේ సంతානය තුල තිබුණේ කාම මූලික සංකල්පනා ඒ අදහස් එදා එතෙන්ද ගිහින් භාවනා කරන්න පටන් ගන්නකොට කාම අදහස් ඉස්මතු වුණා පෙර ඒ ස්ථානයේ රජකල කාලයේහි ඒ කුමාර රජ කරන කාලයේහි දේවවරුන් සමග උයන්සිරි නරඹන්න අදහස් ඉස්මතු වුණා. ඉස්මතු වෙලා අර නෙක්ඛම්ම සංකල්පනා ඔක්කොම සංසිඳලා හිත සංසිඳවා ගන්න බැරි තත්ත්වයටපත් වුණා. ඒපත් උනේ අර නෙක්ඛම්මේත දුක කටයුතු කරන්නට ඕනේ කියන අදහස තිබුණාට සංතානයේ තුල තිබුණේ අර කාමගරුක අදහස. අන්න ඒ වගේ අදහස් භාග්‍යවතුන් වහන්සේ නුවණින් දන්නවා. නුවණින් දැකලා ඒ සත්‍යයන්ගේ సంతාන තුල පවතින ආශය ධර්මයට අනුකූලව ධර්මයේ දේශනා කරවලා ඒ සත්‍යෝ සුගතියට පත් කරනවා මාර්ගඵල නිවන්සුව අවබෝධ කරගන්නට හේතු සම්පත් ඇති කරලා දෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කළා ආසයන් ඥානාති අනුසයන් ඥානාති අනුසය ධර්ම වශයෙන් පෙන්වුම් කළා අදහසට අනුකූලව ඉස්මතු වෙන අදහස් ඒ කියන්නේ යම් යම් අවස්ථාවලදී අපේ සිත්වලට පවත් සිත්වල පවතිනවා අනුශේ ධර්ම. අනුශේ ධර්ම කියලා කියන්නේ సంతානයේ තුල අපේ පැවැත්මේදී කිසිම අදහසක් එන්නේ නැහැ. සමහර වෙලාවට කාම අදහසක්, ව්‍යාපාද අදහසක් අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල අපිට ඉන්නේ. එන්නේ නැති වුණාට අර වගේ අරණක් ඇහැට යමු වෙනකොට රූප රූපයක් ඇහැට යමු වෙනකොට ඒ අරමුණට අනුව අදහස පහළ වෙනවා. දැන් කාම ගරුක අදහස් නැහැ. නැති වුණාට ඒ වාගේ රූපයක් දකිනකොට අර කාම අදහස් පහළ වෙනවා. දැන් අපිට වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, මසුරුකමක් නැතුව අපේ ජීවිත පවත්නවා. පවත්ුණාට වෛරකාරයෙක් දකිනකොට වෛරකාරයෙක්ගේ කටහඬ දැනෙන ඇහෙනකොට වෛරකාරයෙක්ගේ ගුණ හෝ අගුණ කියනකොට ඒ අදහසට අනුරූපව අපේ සිතේ පටගයක් හටගන්නවා. අන්නේ පටගය හටගත්තෙන් පස්සේ ඒ අදහසට අනුරූපව තමයි ඒ පටගය ඉස්මතුනේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ පටගයක් තිබුණේ නැහැ. අර අදහස එනකොට ඒ වෛරකාරයා දකින්නකොට වෛරකාරයාගේ යම් දෙයක් අහනකොට වෛරකාරයා ගැන සිතනකොට ඒ අදහස පහළ වෙනවා. අන්න ඒ පහළ වෙනකොට අපට අර චිත්තසංතානය තුල තිබුණ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මසුරුකම් වැනි අදහස් ඉස්මතු වෙනවා. ඒ නිසා අරමුණට අනුකූලව අපේ හදපත්ලේ තියෙන අනුසය ධර්මයන් ඒ ඒ අරමුණට අනුව පහළ වෙනවා. පහළ වෙන අපේ චිත්තසංතානයේ තුල අන්න ඒ කෙලෙස් උපදින ආකාරයත් කෙලෙස් ප්‍රමත් වෙන ආකාරයත් භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැනගන්න. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, අවිජ්ජානුසය, විචිකිච්ඡානුසය අපි වශයෙන් තියෙන මෙන්න මේ ආශය ධර්මය. දැන් සමහර අවස්ථාවලදී අපට කාම මූලික අදහස් හිතට එනවා. ස්ථාරම්මණයන් දකිනකොට ඒ ආසාවක් උපදිනවා. ඒ ආසාවත් එක්කම අනිෂ්ඨාරම්මණයන් හිතට එනවා. අනිෂ්ඨාරම්මණයන් එනකොට දේශයක් උපදිනවා. එතකොට ස්ථාරම්මණයෙහි ඇලෙනවා අනිෂ්ඨාරම්මණයෙහි ගැටෙනවා. ඒ ඇලීම ගැටීම නිසා එතන දේශය උපදිනවා. ඒ වගේම මෝහයෙන් මුලා වෙනවා. සමහර වෙලාවට ඇලීම නිසා ගැටීම නිසා මෝහෙන් මුලා වෙනවා. මෝහෙන් මුලා වෙනකොට මානාශේ ඒ වගේ යම් යම් මුලා වෙන අවස්ථාවකදී ඒ අවිද්‍යා නුසය විචිකිච්ඡා නුසය ආදී එකින් එකට පිළිවෙලින් අනුපිළිවෙලින් ඒ අදහස් වලට අනුරූපව Tamanda අදහස් පහළ වෙනවා. ඒ අදහස් පහළ වෙන්නේ අර අනුමුණට අනුව. අන්නේ අරමුණට අනුව පහළ වෙන අදහස් සරුවත්ඥන් වහන්සේ නුවණින් දකිනවා. අන්නේ නුවණින් දකිනකොට ඒ අදහසට ගැළපෙන ධර්මයක් දේශනා කළා සත්‍යයන්ගේ අනුසය ධර්ම නුවණින් දැනගෙන ඒ අනුසය ධර්මයන්ට අනුකූලව දහම් දේශනා කරලා ඒ සත්‍යෝ සුගතියටපත් කරනවා මගපල නිවන් සොය අවබෝධ කරවලා දෙනවා. අන්න ඒ වාගේ වාසනා ගුණයක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. දෙවෙනි බුදු කෙනෙක් හා සමාන වෙටිය සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් එවැනි අදහස් වලට අනුරූපව ඒ සුසු කමටන් දීලා නිසිමඟ යොමු කරගන්න පුළුවන්කමක් නැහැ. භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ඒ අදහසට අනුකූලව ඒ සුදුසු අරමුණ දීලා ඒ අය මගපල නිවන්සෝ අවබෝධ කරවන්න පුළුවන් වාසනා ගුණයක් ඉස්මතු කරගන්න. ඒ නිසා ආශය ධර්මයක්, අනුසය ධර්මයක් දැනගෙනයි සරුවත්යන් වහන්සේ සත්‍යයන්ට ධර්ම දේශනා කරවන ඒ සත්‍යය සුගතියට පත් කරන්නේ එහෙම නැත්නම් මගඵල නිවන්සෝ අවබෝධ කරවන්න. ඊළඟට පරිත්තං දානාති. පරිතේ පිටමරව නුවණින් දැනගෙන ඒත් ඒ තරිතානුකූලව දහම් දේශනා කරවන මගඵල නිවන්සෝ අවබෝධ කරවන්න. චරිතය කියන මෙතන සඳහන් කරනකොට පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනින්ජාභි සංස්කාර කියන මෙන්න මේ අදහස. පුඤ්ඤාභි සංස්කාර කියනකොට පුණ්‍ය කර්මයන් පුරුදු කරමින් පුණ්‍ය කර්මයන්ගේ අදහස් වලට අනුරූපව ජීවිතය පවත්වනවා. අපුඤ්ඤාභි අදහස් කියන්නේ අකුසල චේතනාව. ඒ වගේ ආනෙන්ජාභි සංස්කාර කියන්නේ විපාක වාරයන් සිහිපත් කරගෙන සිදු කරන ඒ අරමුණු මෙන්න මේ අදහස් වලට අනුරූපව ජීවිතය පවත්වන සමදනාගේම අදහස් ඉතාමත්ම පුණ්‍යකාමී අදහස් තියෙන අය ඉන්නවා. ඒ වගේම දරුණු විපාකයන් ලබන්න සුදුසු චරිත ඇති කරන සත්‍යයන් ඉන්නවා. දැන් කවුරුත් දන්නවා ශාසනයේහි සෝපාක කුඩා ස්වාමීන් වහන්සේ. සෝපාක කුඩා ස්වාමීන් වහන්සේගේ ස්වභාවය සදල් කුලයක උපන් නීච කුලයක උපන් මව්පියන්ගෙන් හිතිහලක් ලබනද අදහස් ඇති කරගෙන ජීවත් වෙච්ච කෙනෙක්. නමුත් බුද්ධ ශාසනවල ඊ타ත්ම වටිනා ශාසනික පින්කම් කරපු කෙනෙක්. ශාසනික පාරමී ගුණය දිනු කරගෙන ශාසනික කටයුතු සම්පූර්ණ කරමින් ආපු කෙනෙක්. නමුත් අබුද්ධෝත්පාද කාලයකදී එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මේ පිණ්ඩපාතේ වඩින වෙලාවේ මේ සුනිත ඒ කාලයේහි ඒ අබුද්ධෝත්පාද කාලය තුල මේ ස්වාමීන් වහන්සේ දැකලා ඉතාමත්ම අවාසනාවන්ත විදිහට හිතුවා. අනේ මේ කිසිම වැඩක් හොඳට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නේද? මේ විදිහට බිල්ලේ ඉඳන් පොරවාගෙන කුසීතකමින් යුක්තව මේ කටයුතු කරමින් මේ සැරි සරන්නේ වැඩක් පලක් කරන රැකියාවක් කරන යම් දෙයක් උපයාගෙන ජීවත් වෙන්න තිබුණ කෙනෙක්නේ ඒ නිසා ඇයි මේ වාගේ කියලා අර පසේ බුදුරජාණන් වහන්සේ අනුමුණු කරගෙන නිග්‍රහ කළා රැකියාවක් නැත්තම් ඔය ගෙවල් දොරවල් වල පිටිපස්සේ ඇසිකිලි කරන දේවල් ඇලනවත් ජීවත් වෙන්න යම් කිසි දෙයක් හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තියද්දි ඇයි මේ විදේශිතන් හොරවාගෙන මේ වාගේ දෙයක් කරන්නේ කියන අර පසේ බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කළා. නිග්‍රහ කරපු අකුසල විපාකයෙන් <clears throat> අපේ බුද්ධ ශාසනය තුල සඩොල් කුලයක මේ මේ සඩොල් කුලයේ ගෙදරක උප්පත්ති ලබන්න සිද්ධ වුණා. සිද්ධ වෙන ඒ සෝපාක දරුවගේ බාප්පගෙන් ඇතිවෙච්ච හිරිහැර නිසා මේ සෝපාකට බොහෝම දුක් පීඩා ඇති වුණා. දුක් පීඩා ඇති වෙන කිසිම සෞසරණක් පිළිසරණක් නැති ස්වභාවයට පත් වෙලා එක දවසක් මේ දඬුවමක් වශයෙන් සොහනට එක් කරන්න ගිහිල්ලා මිනියක බැඳලා අසහන බවට පත් කරන රාත්‍රී කාලයේ ගත කරන මෙන්න මේ රාත්‍රී කාලයේ ගත කරන වෙලාවේ කිසි කෙනෙක්ගේ පිළිසරණක් නැහැ මේ පිළිසරණක් නැති අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ නුවණින් බලා වදාරන වෙලාවේ මේ ශෝකාංග දරුවා දැක්කා නමුත් මේ ජීවිතයේ සඩල් කුලෙහි දුප්පත්ව කුලී වැඩ මේ මේ කසල් කැලි කසල අඳිමින් ජීවත් වෙන කෙනෙක්. බවටපත් වෙච්ච කෙනෙක්. නමුත් අර හේතු සම්පත්තියක් තිබුණා මගඵල නිවන් සුව ලබාගෙන පංච අභිඥා අර්ථ සමාපatti ලාභීව මහරහත් භාවයට පත් වෙලා සක්දෙව් රජතුමාගේ සාම්පති බ්‍රහ්මයාගෙන් පවා වැඳුම් පිඳුම් ලබනද හේතු සම්පත් තියෙන බව භාගතුන් වහන්සේ නුවණින් දැක්කා. නුවණින් දැකලා අන්න ඒ වගේකින් ඒ සුනීත වගේම සෝපාකටත් අර වගේම අදහස් තිබුණා. ඒ තියෙන ආකාරයේ නුවණින් භාගතුන් වහන්සේ නුවණින් දැක්කා. දැකලා ඒ අසරණ වූ අයට පිහිට වෙලා ඒ අසරණයන්ගේ හේතු සම්පත් නුවණින් දැකලයි භාග්‍යතුන් වහන්සේ ඒ සරිතානුරූප ඒ අයට පිහිට වෙලා තමන් වහන්සේගේ උතුම් ධර්මයේ තුලින් ඒ අයගේ සිත් සනසා ගන්නට භාග්‍යතුන් වහන්සේ පිහිට වුණේ උපකාර වුණේ සතිතේට අනුකූලව අදහස් දැකලා ඒ අයට පිහිට වෙලා ඒ උපකාරය ලබාගත් නිසා ඉතින් මෙන්න මේ වාගේ අදහස් භාග්‍යවතුන් වහන්සේ නුයින් දකින්නේ චරිතයට අනුකූලව අදහස් දැකලයි ඒ සත්‍යයන්ට පිහිට වෙන්නේ උපකාර වෙන්නේ. ඒ වගේම අදිමුත්‍ති සත්‍ය භාග්‍යවතුන් වහන්සේගේ සත්සන්තානයේ තුල තියෙන මෙන්න මේ අදහස නුවණින් දකින්න. ඒ කියන්නේ අදිමුත්‍ති කියලා කියන්නේ අදහස. දැන් සමහර අය ප්‍රනීත අදහස් ඇති අය ඉන්නවා. සමහර අය ඉන්නවා අප්‍රණීත අදහස් ඇති අය. මේ ප්‍රණීත අදහස් ඇති අය ප්‍රණීත අදහස් ඇති අයට එකතු වෙන. අප්‍රණීත අදහස් ඇති අය අප්‍රණීත අදහස් ඇති අයට එකතු වෙන. ඒ කියන්නේ සීලවන්ත කෙනෙක් එකතු වෙන්නේ සීලවන්තෙන් තමයි. දානය දෙන කෙනෙක් එකතු වෙන්නේ දානය දෙන කෙනෙකුටමයි. භාවනා කරන පිරිසක් එකතු වෙන්නේ භාවනා කරන කෙනෙකුටමයි. ඒ වගේම සතුන් මරණ, සොරකම් කරන, වරදවා ඇසිරෙන, බොරු කේලම් කේල් ඉස්සතන පරස වචන කියන පිරිස් එකතු වෙන්නේ ඒ වගේම අයටයි. දැන් සතුන් මරණ කෙනෙක් එකතු වෙන්න කැමති වෙන්නේ සතුන් මරණ කෙනෙකුටමයි. සොරකම් කරන කෙනෙක් එකතු වෙන්නේ සොරකම් කරන කෙනෙකුටමයි. ඇයි මේ එහෙම එකතු වෙන්නේ? අර අදහස් වලට අනුකූප. ඒවා අතීතයේත් ඒ වගේම පැවතුණා වර්තමානයේත් ඒ වගේම පවතිනවා අනාගතයේත් ඒ වගේම පවතිනවා. ඒ නිසා ප්‍රනිෂ්ඨ අදහස් තියාය අතීතයේත් එකතු වෙනවා වර්තමානයේත් එකතු වෙනවා අනාගතයේත් එකතු වෙනවා. මෙන්න මේ අදහස් වලට අනුරූපව භාග්‍යවතුන් වහන්සේ එක්තරා අවස්ථාවක විජ්ජකූට පර්වතයේහි වැඩවසන කාලයේහි භාග්‍යවතුන් වහන්සේ නුවණින් මේ දැකගත් අවස්ථාවකදී ඒ ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවක විරිස සමග <clears throat> එක් එක් ස්ථානවල සක්මන් කරමින් කාලය ගත ඒ කාලය ගත කරනකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා සඳහන් කළා මහණෙනි අර බලන්න අතන සක්මන් කරන්නේ සාරිපුත්ත මේ සාරිපුත්‍රය සමග 500ක් දෙනෙක් එකට සක්මනේ යෙදී වාසය කරනවා. මේ සියලු දෙනාම පත්තාවෙන් අගතන්පත් අය. ඒ වගේම මුගලන් යම් තැනක අර ස්ථානයේහි සක්මන් කරනවා. එතන ඉන්නේ ඔක්කොම අභිඥාලාභී අය. කාශ්‍යප මහරහතන් වහන්සේ යම් තැනක සක්මන් කරනවා. ඒ සක්මන් කරන්නේ එතන ඉන්නේ ඔක්කොම දොතංගලාරි ස්වාමින් වහන්සේලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ යම් තැනක රක්ම කරනවා. ඒ අය ඉන්නේ එතන ඔක්කොම අභිඥාලාභී අය. මෙන්න මේ අය එක එක් තැන්වල එක එක අදහස් ඇති අය එකට එකතු වෙලා කාලය ගත කරනවා. එහෙම කාලය ගත කරනකොට ඒ අදහස් වලට අනුරූප ඒ අය එකතු වෙලා පැවැත්ම ඇති කරගෙන කාලය ගත කරනවා. එහෙම කාලය ගත කරන්නේ ඇයි? ඒ ඒ අදහස් වලට එකතු වෙන නිසායි, ඒ අදහස් වලට අනුරූපව ජීවත් වෙන නිසායි මේ අය එකට ජීවත් වෙලා එකට කාර්මී පුරාගෙන එකතම නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා කරගන්න. ඉතින් මෙන්න මේ වාගේ අදහස් වලට අනුරූපව භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැක්කා. දැන් සමහර අයගේ විස්සම අදහස් තියෙනවා. සතුන් මරන්න, සොරකම් කරන්න, වරදව ඇසිරෙන්න, බොරු කේලම් හිස් වචන කරන්න, අනික් අයගේ හිස් හේදවන්න මේ විදිහේ අකුසල පාක්ෂික පාපකාරී අදහස් වලින් පිරිපන් ජීවිත තියෙනවා. එතකොට ඒ වාගේ අදහස් ඇති අය එකතු වෙන්නේ අන්න ඒ වාගේ අදහස් ඇති අය තමයි. සමහර අයගේ අදහස් කියන බොහෝම ප්‍රණීත අදහස්. කවදාවත් කෙනෙකුගේ හිතක් හදවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ හිත රිදවගන්නේ නැහැ. තමන්ගේ හිත රිදෙන්නේ නැති, අනුන්ගේ හිත රිදවන්නේ නැති අරමුණු වලට බොහෝම කැමැති. ප්‍රසාදයක් ඇති කරගෙන ඒ වගේ ජීවිත ගත කරන්නට කොනේ කියන අදහසින් ජීවත් වෙනවා. අන්නේ ජීවත් වෙන හැම දිනාටම මේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කර ගන්නකොට අර අදහස් වලට අනුරූපව ජීවිතය පවත්වන්න පුළුවන් ආසනා ගුණ භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. අන්නේ තියෙන නිසායි අදිමුක්තිං ඥානාති කියලා කියන්නේ ඒ ඒ සත්‍යයන්ගේ අදහස් වලට අනුරූපව භාග්‍යතුන් වහන්සේ දහම් මෙසි වස්වලා මගපල නිවන්සුව අවබෝධ කරවනවා හේතු සම්පත් ඇති අයට එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යවා සුගති පරායනව පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන අනාගතයේහි නිවන් අවබෝධ කරගන්න මාර්ගෝපදේශකත්වයෙන් ආවාදන ශාසනා කරනවා ඒ වගේම වාග්ය සම්පන්න පුද්ගලයන් දන්නවා අභාග්‍යවත් සම්පන්න පුද්ගලයන් දන්නවා. ඒ කියන්නේ හේතු සම්පත් ඇති අය භාග්‍යවතුන් වහන්සේ නුවණින් දන්නවා. හේතු සම්පත් නැති අය භාග්‍යවතුන් වහන්සේ නුවණින් දන්නවා. හේතු සම්පත් ඇති අය කියලා කියන්නේ කම්මාවරණයක් නැති, විපාකාවරණයක් නැති, ක්ලේශාවරණයක් නැති මේ ඒවාට අහු වෙච්චි නැති කෙනෙක්. යම් තැනක යම් අවස්ථාවක ලෝකයේ කොතන උප්පත්තිය ලැබලා හිටියන් භාග්‍යවතුන් වහන්සේට ඒ හේතු සම්පත් ඇති අය හිමාල පර්වතය දකින්නාක් මෙන් තමන් වහන්සේගේ නුවණින් දකින්න. එක්තරා අවස්ථාවකදී අනාථපිණ්ඩික සිටුවරයා ධර්ම දේශනා කරමින් සිටින වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් ආවා අනාථ පිටික සිටවරයාගේ දෙවෙනි දිය වෙන තුල්ලසුබද්දා කුමාරිකාව උග්ගනුවර ඉඳගෙන සමන්පිච්චමල් අටමිඩකින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කළා හිට දිනෙහි සීනාසව මහරහතන් වහන්සේලා 500ක් සමග උග්ගනුවරට වඩින්සේක්වා කියලා. මෙන්න මේ ආරාධනාව එදා භාග්‍යවතුන් වහන්සේ නුවණින් ඉවසුවා. ධර්මදේශනාව අවසානයේදී අනාථපිණ්ඩික සිටුවරයා භාග්‍යවතුන් වහන්සේගෙට ආරාධනා කළා ස්වාමීනි හෙට දිනේ මගේ නිවසට වඩිනසේක්වා කියලා. ඒ වෙනාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරන අසා සිටියා ඒ ස්වාමීනි ප්‍රතික්ෂේප කළේ. සිත තමනේ මම ආරාධනාවක් බාරගත්තා ඔබේ දිනේ. ස්වාමීන් වහන්සේට ඒ දියණිය ආරාධනා කළේ කොහොමද? ඒ දියණිය ඉන්නේ මෙතනින් 120 යොදුනක් ඈත උග්ගනවර. කොහොමද ආරාධනා කළේ? කියලා අසුයන් පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ හිතා වටිනා ධර්මයක් දේශනා කරමින් පැහැදිලි කරා. දුඩේ සන්තෝ ප්‍රකාශෙන්ති හිමවන්තෝව පබ්බතෝ අසන්තෙත්තන දිස්සන්ති රත්තිකිත්තා යථාසරාති කියලා. ඒ අවස්ථාවේ භාගතුන් වහන්සේ දේශනා කළේ හේතු සම්පත් ඇති කෙනා හිමාල පර්වතය දකින්නාක් මෙන් තුන් ලෝකයේ කොතන හිටියත් සරුවත්යන් වහන්සේගේ බුදු නුවණට පේනවා. අසන්තෙත්තන දිස්සන්ති රත්තිකිට්ඨායත කරාති. වාගේම අවාසනාවන්ත එහෙම නැත්නම් හේතු සම්පත් නැති අභාග්‍ය පුද්ගලයන් භාග්‍යවතුන් වහන්සේගේ ධන මණ්ඩල නග සිටියත් භාග්‍යවතුන් වහන්සේගේ ਸਰවන්තතා ඥාණයට පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති හේතු සම්පත් නැති නිසා. හේතු සම්පත් තියෙන කෙනා කොයි ලෝකයේ කොතන හිටියත් භාග්‍යවතුන් වහන්සේ අලුයම් කාලයේදී භාග්‍යවතුන් වහන්සේ නුවණින් බලනවා. හවස් කාලයේ නුවණින් බලනවා. දොළොස් කෝටියක් සමාජ සමවැදී නුවණින් බලනවා. ඒ වගේම හවස් කාලේ බලනවා. බලන්නේ හේතු සම්පත් ඇති අය කවුද කියලා. ඒ හේතු සම්පත් ඇති අය දකින්නකොට ඒ අයට පිහිට බීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ඒ අය වෙනුවෙන් සාන අවස්ථාවකදීම ඉර්ධයෙන් වඩින වෙලාවල් තියෙනවා. හුදකලාව වඩින වෙලාවල් තියෙනවා. සංගපිටස පිරිවරාගෙන යන වෙලාවල් තියෙනවා. එහෙම ගිහින් ඒ අයගේ හේතු සම්පත් දැකලා ඒ අයට මාර්ගෝපදේශාත්මකින් අකරණු අරමුණු කරමින් වටිනා ධම් දේශනාවන් පවත්වන ශාල පිටිස් පවා සුගතියට යොමු කරන නිවන් මඟ අවබෝධ කරගන්න පුළුවන් වාසනාවක් තියෙනවා. අන්නේ වාසනා ගුණේ නිතයි එදා තුල්ල සුබද්‍රා කුමාරිකාව ආරාධනා කරපු ඒ ආරාධනාව ඉවසාගෙන භාග්‍යවතුන් වහන්සේ සීනාසව මහරහතන් වහන්සේලා 500ක් සමග එදා උග්ගනවරට වැඩ කරන දානීය වළඳලා අනුමೋದනා ධර්ම දේශනාව කරලා අවසාන වෙනකොට උග්ග නුවර උග්ග සිටුවරයා මාර්ගඵලලාභී කෙනෙක් බවට පත් වෙන සම්බුද්ධ ශාසනයේ වැළඳගෙන මුළු උග්ග නුවරම මිත්‍යා දෘෂ්ටික අදහසින් මිදවාගෙන සම්මා දිට්ඨි අදහස මුදවා ගන්නට මේ තුල්ලසුභද්‍රා කුමාරිකාවගේ හේතු සම්පත් පිහිට වුණා උපකාර වුණා මිත්‍යා දෘෂ්ටි කුලයකට සරණ පාවා ගියත් එතුමියට පුළුවන්කම තිබුණා මුළු උග්ග නුවරම මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදී සම්මා දිට්ඨිය වෙනදගෙන සම්බුද්ධ ශාසනයෙහි චිර ජීවනයේ සඳහා කටයුතු කරමින් සුවසේ පාරමී ධර්මයන් පුරවාගෙන ඒකට මඟපර නිවන් සුව අවබෝධ කරලවලා දෙන්න වාසනා ශක්තියක් හේතු උනේ අර හේත් සම්පත් නුවණින් දැකලා භාග්‍යතුන් වහන්සේ පිහිට වුණ නිසායි අහේතුවන්තයාට පිහිට වෙන්න බෑ. අහේතුවන්තයෙක් වශයෙන් හිටිය සොඳ සූකරකයා. චේතනාරාමයේ අල්පුවේට හිටියේ. අවුරුදු 45ක් තිස්සේ ඌරන් මරමින් ඌරන්ව වද දෙමින් නොයේ කිඩේ දුක් පීඩා පීඩාවන් දීලා ඌරන් ඝාතනය කළා. අවසානයේදී මැරෙන්න සතියක් තියා පහළ වුණා කර්ම කර්ම විපාක වශයෙන් ගති නිමිති පහළ වුණා. ඒ වගේම කර්ම නිමිති පහළ වුණා. පහළ වෙලා අර ඌර මරණ හැටියට රැඩවල් දෙකේ කෑ ගහන්න පටන් ගත්තා. ඒ අදහස් භාග්‍යතුන් වහන්සේට භික්ෂුන් වහන්සේලාගෙන් දැනගන්න ලැබුණ සුන්ද සූප්කරකයා අද මේ විතරක් නෙමෙයි දැන් සතියක් තිස්සේ ඉඳලා ඌරෝ මරණවා කිසියම් අනුකම්පාවක් නැතුව කියන්නේ. ඒ වෙනාම මේ භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි දැන් මේ චන්ද සූත්‍රය සූකර ගියා ඌරන් මරණවන්නේ එතමාට විපාකය ඇවිල්ලා ඒ තනත්තා විපාකය ඇවිල්ලා තියෙනවා ඒ විපාකයේ අනු ඒ තනත්තාම දැන් ඌරන් මරණ හැටියට කෑ ගහනවා ඒ කෑ ගහන එකට පිහිට වෙන්න බැරිද කියලා අහනකොට භාග්‍යතුන් වහන්සේ වදාලේ අවුරුදු 45ක් තිස්සේ ඌරන් මරුවට වැඩිය මම එතෙන්ට ගියොත් මං වරදවා තේරුම් ගත්ත මේ සුන්ද සූකරගයා අවීචයේ උපදිනවා. ඒ නිසා එතෙන්ද මේ ගොත් එහෙම වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. නමුත් ඒ තුන්ද සූකරගයා අර ස්වාමින් වහන්සේලා මතක් කරපු නිසා නුවණින් බැලුවා මිස නැත්තම් බුදුනෝනට ඒ අභාග්‍ය පුද්ගලයා පේන්නේ ඒ පේන්නේ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ නුවණින් බලන්නේ භාග්‍ය සම්පත් ඇති හේතු සම්පත් ඇති පමණක් දැනගෙන ඒ අයට පිටවෙමින් ඒ ගුණ ධර්ම ආරක්ෂා කර ගැනීම සඳහා හේතු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ පහදා දුන්නා. භාග්‍යවත් අය භාග්‍යවතුන් වහන්සේට වුණින් පේනවා අභාග්‍ය පුද්ගලයා පේන්නේ නැහැ මාසේ පොය දවසට මධ්‍යම රාත්‍රියේ වලාපටලයකට මේ වහස පිරුණු ඝන අන්ධකාරයේ ඝන වනාන්තරයක ඉන්න අවස්ථාවක ඝන අඳුරේදී අඳුරට ඊයක් විදිනකොට නොපෙනෙන්නාක් මෙන් භාග්‍යතුන් වහන්සේගේ බුදුනුවණට ඒ අත්පුරුෂයා පේන්නේ නැහැ කියන එක ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ වාගේ අදහස් ඉස්මතු කරගෙන සුවසේ පාරමී ගුණ දිනු කරගන්න පුළුවන් හේතු සම්පත් ඇති අය භාග්‍යවතුන් වහන්සේට නුවණින් දෙන්න පුළුවන්. හේතු සම්පත් නැති අය භාග්‍යවතුන් වහන්සේගේ ධනමඩ ළඟ හිටියත් පේන්නේ නැහැ කියන එක භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා. අන්න ඒ වාගේ නුවණින් දැනගෙන භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ හේතු සම්පත් දැනගෙනයි මේ ආශයානුසේ ඥාණයෙන් සත්‍යයන්ගේ సంతාන තුල තියෙන අදහස් වලට අනුරූපව අදහස් දැනගෙන ධම්මේසි වස්සෝලා වටිනා ශේෂ්ඨ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන හේතු සම්පත්‍ය ඇතේය මගඵල නිවන් සුව අවබෝධ කරවන්නට ශාසනය පිහිට කරගෙන භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කම තියෙනවා. අන්නේ පුළුවන්කම තියෙන වටිනා උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන තමයි වටිනා පින්කමක් සිදු කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා ඒ වාගේ ගුණයක් ඇති සරුවත්න රාජෝත්තමයන් වහන්සේගේ උතුම් ගුණය සිහිපත් කරලා ශාසනික වශයෙන් උතුම් පින්කම් සිදු කරගන්නට අපට ශක්තිය බලය ධෛර්යය වීර්ය ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ ශාසනය තුලින් ලබාගෙන පාරමී ගුණ ධර්මයන් සම්පූර්ණ කරගන්න අවස්ථාව සැලසෙනවා කියන අදහස ඇති කරගයි මේ වාගේ උතුම් පින්කම් සිද්ධ කරලා පාරමී ගුණ දිනු කරන්නේ. අන්න ඒ දිනු කරගන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් මේ ඉන්දිය පරෝපරියත්තේ නාන ආසයානුසේනානේ කියන මේ නානයන් පෙරදු කොටගෙන හේතු සම්පත්‍ය ඇති අයට පීඨ වෙමින් මගඵල නිවන් සුව අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා කර දුන්නා අන්නේ උදා කරලා දුන්න අදහස් වලට අනුකූප අපිත් සැලසෙන්න පුළුවන් ඒ වාගේ පාරමී ගුණ දියුණු කරගන්න අපට අවස්ථාව සැලසෙනවා කියන උතුම් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන. ඒ නිසා අද මේ සෑම කෙනෙක්ම මේ වාගේ <coughs> උතුම් කුසල් ධර්මලක් මුදුන්පත් කරගෙන වටිනා ධර්ම දේශනාමේ පින්කමක් සිදු කර ගැනීමේ චේතනා මුදුන්පත් කරගෙන අපගේ ජීවිතයේ වර්ෂසයක් තයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මේ ධර්ම දේශනාව පවත්වන ඉදිරි අනාගතයේහි ශාසනික කටයුතු ඉදිරියට පවත්වා ගැනීම පිණිස කරුණාවේ ආශිර්වාදය ලබා දීමේ උතුම් චේතනා මුදුන්පත් කරගෙන අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ එනිසා මේ කාලයේ තුල ඒ වගේම සසුනේහි උතුම් පැවිදි ජීවිතය ලබාගෙන වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඒ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන අපට ආශිර්වාද වශයෙන්ොත් ඒ අපට පිහිට වෙච්ච සියලුම ආචාර්ය උපාධ්‍ය මාහිමියන් වහන්සේලාට ආශිර්වාද පිණිසත් ඒ වගේම සිව් සිව් දෙකින් පැමිණ සිව්පසෙන් උපස්ථාන කරන දායකකාදී පින්වත් සමදනාට ආශිර්වාද වශයෙන්ොත් ඒ වගේම ආචාර්ය උපාධ්‍යත්වයෙන් පිහිට වෙන අපවත් වේවදාල සියලුම ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කිරීම වශයෙන්ොත් ඒ වගේම සිවුදකින් පැමිණ උපස්ථාන කොට අභාව ප්‍රාප්ත දායක පින්වත් හැම දෙනා විසින්ද ඒ වගේම අපගේ පීතමානන් ඇතුළු සියලුම ඥාතීන්ද පින් අනුමෝදන් කිරීම වශයෙන්ද ජීවත් වෙන සිටින දාපර මෑණියන් වහන්සේ ඇතුළු සියලුම ඥාතීත මිත්‍රාදීන්ට ආශිර්වාද වශයෙන්ද මේ පින්කම සිදු කරගනිමින් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන් මේ ධර්ම දේශනාව පවත්වීමට අදහස් කරගෙන දැන් මේ පවත්වා ගත්තේ ඒ නිසා මේන් දැනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය අපට මෙවන් නිවන් මාර්ගක් පහදා දී අපවත් වේ වදාළ සියලුම කරු කටේතු ස්වාමින් වහන්සේලා කර උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගත්ත සෑම ශාසන භාරදාරීව සිටිය අපවත් වී වදාළ අතිපූජනීය මිත්‍රිකල නිස්සරණ වන සේනාසනාධිපති මාතර ශ්‍රී ඥානාරාමාභිදාන මහා ස්වාමින්දයන් වහන්සේටත් ඒ වගේම අස්මඩලේ රත්නපාලාභිදාන මහා ස්වාමින්දයන් වහන්සේටත් ඒ වගේම කෙහෙල්පල්ලන ශ්‍රී ස්වාමීන් වහන්සේට ගැටමානේ විමල වංශාභිනාන මහා ස්වාමින්දයන් වහන්සේලා ප්‍රමුඛ මහා ස්වාමින් වහන්සේලාට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පිණි අනුමෝදන්ව සුගති සංඛ්‍යාත සබලබා පාරමී පුරාගෙන සාන්ත නිවින් සනසෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු ඒ වගේම අද අපිට මේ වාගේ උතුම් කුසල ධර්ම නමුදුන්පත් කර ගැනීමේදී අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනාදී අදාරණ අතිපූජනීය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසකත්වයේ දලන ප්‍රධාන කර්මස්ථානාචාර්ය අතිපූජනීය නාවිනේ මහා ස්වාමින්දයන් වහන්සේට මේ උදාරතර පුණ්‍ය ශක්තිය බලයෙන් ආයුරාෝග්‍ය සම්පත්‍යතුව සේවස් කලක් සම්බුදු සසුනේ සුවසේ පාරමී ශක්තිය මුදුන් පමුණවාගෙන සම්බුද්ධ ශාසනයෙහි චිරජීවනයේ සඳහා කටයුතු කරමින් පාරමී පුරාගෙන ලෞතර බුද්ධත්වයේ සම උපනිෂ්ඨේ වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා. ඒ වගේම අපිට මේ වගේ උතුම් කුසල කර්මන මුදුන් පමුණවා ගැනීමට ආවාද අනුශාසනා කරන සියලුම කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාටත් මේ උතුම් කුසලයේ මහත්ඵල මහානිසංස බවට පත් වෙලා ආයු ආරෝග්‍ය සම්පත් පිණිස නිවන් පිණසම උපනිෂ්ඨ වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරමු. ඒ වගේම සිව් දෙකින් පැමිණ සිව් පසෙන් උපස්ථාන කරන සියලුම දායකකාරක ආදී පින්වත් සම්දනාටත් මේ උතුම් කුසලය තව තවත් නිදුක් නිරෝගී භාවයෙන් සේවස් කලක් සම්බුදු සසුනේ පාරමී ගුණ පුරා ගන්නට වාසනා ශක්තිය දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා ඒ වගේම අපගේ දාමන මෑණියන් වහන්සේ ඇතුළු සහෝදර සහෝදරී පිරිස සදා ඥාති හිත මිත්‍රාදී පිරිස සදා මේ උතුම් කුසලය මහත්ඵල මහානිසංස බවට පත් වෙලා නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ දීර්ඝායුෂ නිර්භය සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ අවස්ථාවට සහභාගී උතුම් කුසලයන් මුදුන්පත් කර ගැනීම සඳහා මෙම දාන දානමය පින්කම සඳහා දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ LEA සමන්ත දිල්ලුක්ස මහත්මාණන් ඇතුළු සියලු දෙනාගේම සියලු දෙනාම මේ උතුම් කුසල් අරමුණ සඳහා සහභාගී වී මේ අසින්වාද බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා මේ වාගේ උතුම් කුසල් අරමුණෙන් ජනිත කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය මේ අවස්ථාවට සහභාගී වෙන සමන්ත දිල්ලුක්ස මහත්මාණන් ඇතුළු පවුලේ සමදනාටමත් ඒ වගේම හිත මිත්‍රාදී සමදනාටත් ඥාතිත මිත්‍රාදී සමටත් කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර කරන සමටත් මේ උදාරතර පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස බවට පත් වේවා ආයුරාෝග්‍ය සම්පත් පිණිස උපකාර වේවා ශාසනික වශයෙන් තව තවත් උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන සුසේ පාරමී පුරා ගන්නට වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා ඒසා සමස්ත ලෝකවාසී සියලු සත්වයන්ට මේ මේ කුසල් අත්පත් වේවා සියලු සත්ත්වයෝම නිදුක්කත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා නිවන් මඟ ගමන් කරත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා සියලු සත්‍යයන්වත් මෙත්ති පවත්තන අතර ශාසන ආරක්ෂක ලෝකපාලක සම්්‍යද්දිත්තික දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින්දක අනුමෝදන් වෙත්වා සියලු දෙනාට දිව්‍ය රැකවරණ ලබා ලැබෙමින් පාරමී පුරාණ නිවන් සුව අවබෝධ කරගන්නට වාසනා ශක්තිය උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ වාගේ උතුම් කුසල් අරමුණෙන් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සෝසේ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන බලාපොරොත්තු වන අධිගම ඥානයකින් සාන්ත නිවසුව ලබනද මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තාච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් දක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා අයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා අයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්칸තු තං සදාතේ අද ධර්ම ශාසනාව පැවැත් වූ පොල්ගස්සෝ විට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද දාස්වතේ සුමන සීල ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය කෘත වේදීත්වය පිරිනමා සිටිමු ගෞරව